නැවතත් නැවතත් නැවතත් හිතෙනවා නම් මේකේ මේ කියන தත්ත්වේ. ඒ කියන්නේ මේ කියන අපිට කියන්න පුළුවන් සුබ ලකුණු මෙච්චර වෙලා යන්නේ නැතුව කලින් කලින් එන්න පටන් ගන්නවා. ඒ වගේම ඒකේට අනිත් පැත්තක් වෙනවා මොකක්ද අර මේ වගේ තියෙන සීලාරි අඩු වෙන පටන් ගන්නවා. ඉස්ලාම් දාර්ශනික ලොකු රසයක් ලොකු නව සොයා ගැනීමක් අහඹුවක් වගේ පේනවා. නමුත් ඒක නැවත නැවතත් පරියන්කේදී ක්‍රමිකව හැදීගෙන යනකොට ඒක ඒක සාමාන්‍ය දෙයක් වගේපත් වෙනවා. නමුත් ඒක භවනා දෝෂයක් නෙවෙයි. එහෙම වෙනකොට ඉක්මනට ඉක්මනට සිද්ධ වෙනවා. එතකොට අපිට අර ජවනිකාවේ කෙලවර දක්වා යෑමට වැඩි අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා මේ මේ දේවල් ඔය කියන පීචි සුඛ වගේ දේවල් වලට ඒවා ඒවා වශයෙන් ආස කරන්නේ නැතුව ඒවා වශයෙන් Taman මේක මගේ දෙයක් මම මගේ ආත්මික නෑ කියලා ගන්න නැතුව මේ දේ කිරීම සඳහා මූල කර්මස්ථානත් එක්ක පවත්වන ගනුදෙනුව. මූල කර්මස්ථානම අතනෑර දිගට පැවැත්වීමේ දක්ෂකම වැඩි වීම තමයි වැඩි කිරීම තමයි අදහස් කරන්නේ පරියන්කේ ටික වෙලාවක් ඉඳීමේ. ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ඒ පේන මේ සමත සමාධි ලක්ෂණ විපස්සනා සමාධි ලක්ෂණ ඒක විසින් මේක තෝරාගෙන සකස් කරගෙන මේ ඍචි මට්ටමකට යනවා. මේ ඍචි මට්ටමට යන්න යන්න යන්න ඒ අර අල්ලගන්න ඉතින් යන්න උදව් කරපු අරමුණ නොතේරෙන නොපෙනෙන එනත් අනිකුත් බොහෝ අරමුණු අතර එකක් බවට පත් වෙනවා. ඉස්සර වෙලා අර ගමන් කරපු එල්ලයක් දීපු පහන් කරනක් වගේ තිබුණු අරමුණ Tamanට මේ මේකයි මම එල්ල කරන්නේ මේකයි මම අරමුණු කරන්නේ කියලා කියන්න තිබුණ එක බොහෝ දේවල් අතර එකක් බවට පත් වෙනවා. එතකොට ආයසරයක් එතකොට මේ ප්‍රශ්න අහන්න වෙන්නේ. ඒක තමයි මම ඒකට මොකෙද එල්ල කරන්නේ. මම කොහොමද ගමන මේ හසුරුවන්නේ කියලා. ඉතින් ඒ වුණත් බොහෝ දෙනෙක් දෙයක් අතර මේක එකක් වඩපත් වුණා දිගට පැවතිච්ච සති ධාරාව පාඨානාප සත්‍ය කැඩලා නැන්න මේ මූල කර්මස්ථානයේ දිලිසෙන්න බලන්න ඕන කමක් නැහැ. ඒකක් තියෙද්දි අර මුළු චිත්‍රයම දිහා බලාගෙන ඉන්නකොට තමයි මේ හිතේ තියෙන තේරුම් බේරුම් ගන්නේ නැතුව කොයි එක දැක්කත් ඒකට නොසැලී සම රසය පාස්තන්න පුළුවන් වෙනවා. ඒකට කියන්නේ ඉන්ද්‍රියන් අතර ඒක රස භාවය වීමක් කියලා තමයි පොත්වල කියලා තියෙනවත් වෙන්නේ මොකද අරමුණු අතර ඒක රස භාවයක් වෙනවා සත්‍යයක් ඇහුණා කිසිවිලක් ආවා කුංචි වේදනාවක් තිබුණා අරමුණු තිබුණා සේරම එක සමාන මට්ටමකට යනවා එක සමාන මට්ටමකට ගියාට එකකට කැමැත්තක් එකවට අකමැත්තකුත් නැහැ. තමන් බැලිය යුතු මුල් කරගත යුතු ප්‍රධානත්වයේ දිය යුතු මූල කර්මස්ථානය සාමාන්‍ය කෙනෙක් වඩපත් උනා කියලා පච්චත්තාපකුත් නැහැ. තමන් දන්නවා සාමාන්‍ය කෙනෙක් වඩපත් උනත් එයා ඉන්නවා දැන්. ප්‍රකට නැතුව ඉන්නවා. ඒකකොට දේවල් අතර සමරස භාවය තමයි මේ විපස්සනාවට යන්න සකස් කරන හොඳම ක්‍රමය. ඉතින් මේක ටික වෙන පැත්තකට කියන අපි දන්න මේ බුද්ධ ධර්ම හැටියට කියනවනම් මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම සම්බන්ධව හොඳ නැදහත් තරකට අරගෙන වෙනවා. අර උන ප්‍රකට වුණා සතුට වෙන්නේ නැහැ. අර උන අප්‍රකට නැහැ කියලා කනගාටු වෙන්නේ නැහැ. ප්‍රීතිය හොඳට පහළුණායි කියලා සතුට වෙන්නේ නැහැ. ඒ ප්‍රීතිය දැන් ඉතර සීලාරයක් නැතුව දැනනවා කියලා කනගාටු වෙන්නේ නැහැ. අන්නේ වෙනකොට වෙන්නේ හිත මේ දේවල් අතර සමර සමතාවයේ දකින්න මේක අභිධර්ම පැත්තෙන් එහෙම නැත්නම් විග්‍රහ කරනකොට කියන්නේ භාවනාවේ මුලදී දේවල් වෙනකොට දැන ගැනීම සඳහා සුණාර තීක්ෂණ ඥානය තියුණු නිසාම ඒ දේවල් වෙන්වෙන් වශයෙන් දකින දේවල් වෙන්වෙන් වශයෙන් දැක ගන්නට උදව් කරන ඒ ලකුණු විනිවිද කියාට පස්සේ ඇතුලේ සියල්ලකම සමකමක් තියෙනවා දේවල් අතර වෙනස දකින්නකොට තමයි අපි තෝරන්නයි ඒක මගේ කරන්න මේක මේ කරන්න ලොකු කරන්න පුංචි කරන්න කරන්නේ. සේරම තියෙන්නේ එකම දේ. අතට කියලා බලන්න එකම දේ නම් ඒක හම්බුනත් එකයි ගන්නට මේක හම්බුනත් එකයි කියලා ඒ අර එක එක දේවල් පිළිබඳ අපි කියන රුචියුතික එහෙම නැත්නම් දේවල් බදා කියා ගන්න යන ගතිය නැහැ. උපමාවක් අදියට කියනවා නම් අපි ආහාර ගන්නකොට මේ ඝන ආහාර වශයෙන් අපි සිංහල ආහාර, ඕස්ට්‍රේලියානු ආහාර, චීන ආහාර, ජපාන් ආහාර කියලා ඒ ඇක්චුලි ගොඩාක් වෙනස්කම් තියෙනවා. ඒ කඩ වශයෙන්, වෙන ක්‍රම වශයෙන්, මිල ගණන් වශයෙන්. ඒ වගේම දියර ආහාර වලත් ඒ වගේම ඝන ආහාර වලත් අපි හරියට ඔය මේ සංభాෂණ කරනවා. අරකට අරක මේක කියකිය. දියර ආහාර වලට ගියාම එච්චරම පළවල් පරාසයක් නැති වුණාට ඒකෙත් තියෙනවා සමහර වෙලාවට විශේෂයෙන්ම ගත්තාම මත් වර්ගයේ මත්පැන් ගත්තාම එක එක රටවල ආවේනික මත්පැන් තියෙනවා. ඒ කැරක්ටරිස්ටික්. වත් වතුරේ නෑ හින්දා. වතුර කොයි රටේ ගියත් ඒක. ඉතින් වාතයට ගියාම කොයි රටෙත් වාතය එකයි. කවදාවත් හඬුවක් නෑ. ජීව සඳහා රණ්ඩු තියෙනවා, ඝණය සඳහා රණ්ඩු තියෙනවා. ජීවිතේ අත්‍යවශ්‍ය වෙන වාතය කොහේ ගියත් අපි ඉහළ වාතය උස්ම ගන්න ඕනේ යට වාතය ගන්න එපා. දකුණේ වාතය ගන්නකොට වම් පාදේ ගන්න එපා. ධනේ ද්‍රවයට ඇවිල්ලා ද්‍රවයෙන් වාතයට යනකොට වාතයේ තියෙන හැමතැනම සමගම ඉස්ස මගේ වාතය කියලා පිට ට්‍රැවලින් බෑග් එක දාගෙන යන්නේ නැහැ. ඒක මේ කඩේට කියලා මම වාතය ගන්නවා කියලා එහෙම පුත් නැහැ. ඒ නිසා යම් වෙලාවක මේ දේවල් අතර තියෙන විචිත්‍රතාවය වෙනුවට ඒවත් පිටන සමතාවයට ගිය ගමන් අපි අතර තියෙන මේ තාරාතිරම් රණ්ඩු ඊර්ෂ්‍යා ක්‍රෝධමාන ඉබේම නැති වෙනවා. අනේ නැති වෙන තැන තමයි මේ දේවල් අතර සමතාවයට යෑම තමයි මම මේ ජවනිකාවේ අවසාන කියලා සඳහන් කරන්නේ. ඒ සමතාවයට ගියාට පස්සේ අපි භාවනා නොකලත් ඔතන තමයි ඉඳලා තියෙන්නේ. දැනුත් ඔතනයි, නිවන් දැක්කත් ඔතන තමයි කියලා අර තුන ටෙන්ෂන් එක බහලා. මේක රන් කර ගන්න ඕන, ලොක් කර ගන්න ඕන, වැඩි කර ගන්න ඕන කියන එක නෑ. කොතරම් මේ සමතාවයේ මේක තියෙනවා. මේක නිසා මේ විචිත්‍රතාවයේ දකින්න අවස්ථාව දේවල් අතර වෙන්වෙන් වශයෙන් දැකලා මෙයා ස්ත්‍රියාවක් මෙයා පුරුෂයෙක් මේක මංගලයි මේක දුමංගලයි අනම්මනන් දකින්න අත්තර කියනවා මේ සාමාන්‍ය ලක්ෂණ සම්මුති ලක්ෂණ අපි සම්මුති ඊට ගත්තොත් තමයි මේ ඔක්කොම බෙදුම් තේරුම් රණ්ඩු සරුවල් ඔක්කොම තියෙන්නේ ඊට පස්සේ සාමාන්‍ය ලක්ෂණ කියන අනිත්‍ය දුක්ඛ නාම පැත්තට ගියාට පස්සේ ඕනම දෙකක සමානයි ඒකට කියහම රණ්ඩුවක් නැහැ විචිත්තත්වයේ තමයි මේ තේරෙන හැල ඇප්පිටි සංකාරයේ සම්මුති සේරම තියෙන එක හරහා දැකලා ඒ ඔක්කොගම ඇතුළට කියලා බලනකොට ඌ අතර ලොකු වෙනස්කම් නැහැ ඔක්කොගම තියෙන වෙනස් වෙනකම තියෙනවා දුක දෙන ගතිය තියෙනවා අනාත්ම ගතිය තියෙන කියලා දැක්කට පස්සේ තණ්හා වෙනුවට රාගය වෙනුවට විරාගය පහළ වෙනවා විචිත්තත්වය වෙනුවට විරාගය කියන වචනේ පාවිච්චි කරන්නේ විරංජනේ අපි ලස්සන මල් තියෙන දෙද්දක් මල් ලීච්ච ලස්සන පාට පාට තියෙන දෙද්දක් විරංජන කුඩු එක දාලා දෙවොත් ඔක්කොම නිකන් කන පාට කියලා සුවි පාට. එතකොට මේ එක්කේ තියෙන අර බැඳිල්ල ආසාව ඒ ලස්සන වේකාවල් වලින් වෙන්ගලා තිබුණත් ඔක්කොම බොඳ වෙලා බැඳිලා කියන සිපායි. එපාය නැත්නම් ආසාව අඩු වෙනවා. ඒ තමයි මේ භාවනා කර කර ඉන්නකොට දේවල් අතර වෙනස්කම් දකින මේ ආස්වාසය මේ ප්‍රස්වාසය මේ පිළි නැගිලි මේ වම මේ දකුණ කියලා හොඳට පෙන්වලා දෙන්න ඕන දෙක අතර වෙනස. දැකලා දැකලා දැකලා දැකලා ඒකේ වෙනස අඩුවක් නැතුව අත්තරක් නැතුව දැක්කට පස්සේ හිත ඒක හරහා දක්ින විනිවිද දැක්කට පස්සේ පේනවා මේ විනාශකම තියෙන පිටේ සාය මේ විතරයි ඇතුළේ ගත්තාම එකයි. ඒකම කොපමණ කරත් එක එක වර්ණවලින් විකුණනවා. එතකොට මේ වර්ණේ තියෙනට පිටපොත් ලිපිය විතරයි ඇතුලේ ඉංජිනේරිකයි ඔක්කොම එකමයි. ඒනොට අපි හරියට හඳුනාගන්නේ මගේ කාර්යය කියලා ඔක්කොම කරලා වර්ණේ හරිය මේ තමයි. අන්න වගේ වර්ණේ විනිවිදකට පොඩ්ඩක් ඇතුලට ය아가න්න තරම් අපේ විපස්සනා හරිය ගමන්. ඇතුලට යන්න යන දින හැම තැනම පැවතිච්ච සම්මේ සාමාන්‍ය ලක්ෂණය. ඒ සාමාන්‍ය ලක්ෂණ කියනවා ඔය උරුට්ටුව, දහපාදීන, කඩවඩා ගන්න ගතිය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, මාන ඇති වෙන්නේ ගැම්ම ගන්න බෑ. ඒ නිසා මේක අමාරු අවස්ථාවක් අපේ මති මතාන්තර අනුව, ආසාවල් අනුව, විචාරකම් අනුව, පෞෂත්‍ය අනුව. ඒ නිසා අපි කැමැති කොහොමඩක්වත් මගේ රුචිය, මගේ මනාපේ, මගේ වර්ණය, මගේ හැඩේ තියානින්ද. භාවනා මෙතෙන් එනකොට අදුගානේ හැඩේ කොහොමද තරමුණක් යන්නේ බැරි. අරමුණක් දියාර වෙලා අනික් අරමුණ අතර සමරසයට යනවා. ඒ වගේම තමන් දකින්න මේ සතිය කරලා දෙන කෘත්‍යයක් තියෙනවනේ. සතිය කරන්නේ අරමුණට බහගෙන අරමුණු මේ මෙයාමයි හරියට කියලා සම්මෝහයක් නැතුව අල්ලලා දෙන එක. සද්ධායෙන් කරන්නේ තව එකක්. වීර්යයෙන් කරන්නේ තව එකක්. සතියෙන් කරන්නේ සමාධියෙන් කරන්නේ තව එකක්. ඒක පහමනේ පැන ඇඟිලි පහ දික් කරලා මේ ඇඟිලි පහේ සද්ධා වේදී සති සමාධි ප්‍රඥා කියලා මේ පහ තියෙන සාමාන්‍ය පස්ති සාහට යොමු වෙනවා. ඉන්ද්‍රිය රස රම වෙනවා කියලා කියන්නේ මේ පහම එක තැනට ඇවිල්ලා එක ගුලිය දෙනවා ඔක්කොගෙම කරන කෘත්‍ය සමානයි. ඒ වෙලාවේ තමයි කියන්න බැරි වෙනවා මම මේ වැඩ කරන්නේ ගොඩක් සද්ධාවෙන්ද, වීර්යෙන්ද, ප්‍රඥාවෙන්ද, සමාධියෙන්ද මොකක්වත් නැහැ. ඒ සියලු දෙනාම සාමූහික වෙනවා. සාමූහික වෙච්චාම අර විහිදිච්ච තියෙන gati වෙනවන සමාන්තර වෙච්චාම වේගය සහ ප්‍රවේගය අතර තියෙන වෙනස වේගය කියලා කියන්නේ නොසන්ඩාල දෙයක්. නැහිත් පිච්ච දෙයක් ඕන පැත්තකට යනවා. ප්‍රවේගය කියලා කියන්නේ ඒකට දිශාවක් සහිතයි. ඊට පස්සේ ඒක අපිට ක්‍රියාත්මක කරලා යාන්ත්‍රික ශක්තිය ගන්නවා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා trying and striving කියලා. අපි try කරනවා කියලා කියන්නේ තාම නෑ කොයි එකද අල්ලගත්තේ කියලා විශ්වාසයක් නෑ. කොයි එකද අල්ලගන්න තාම හොයනවා. striving කියලා කියන එකක් අල්ලගෙන ඒක දිගේ ගහගෙන යනවා. නැසෙ ඉංග්‍රීසි හස් ඒක රස වුණාට පස්සේ හැම තැනම මේ පඳුරට ගහ ගහ ඉන්නේ. හරියට එල්ලෙට. ඒකට අත්දැකීම එක්ස්පීරියන්ස් එක කවුන්ට් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකාකාර වර්ධනයක් වෙන්න පටන් ගන්නවා. හැබැයි මේකට හරි බයයි. මොකද මෙතෙන්ට අනකොට තමන්ගේ රුචිකත්වයේ කියන එක මගේ මනාපේ කියන එක නැත්නම් මේ මනාපයට ලක් වෙච්ච මමයා මේ ඔක්කොමලා එකයි. එක්කෙනෙකුට උඩින් යන දෙයක්වත් වැඩි වෙන දෙයක් නැහැ කියලා තේරෙනකොට සමහරුන්ට ඒක දරා ගන්න අමාරුයි මේ ඒ තරම්ම මම රුසස් මගේ දේ උසස් කියලා හිතෙන්නට එක විදියක මේ සමතත්වයකටපත් වීමක්. يعني සම සමාජ සමාජයකට එන්න පොහොසත්තු කැමතියි. පොහොසත්තු දුන්නේ ඒකට ඒක තත්ත්ව කරගෙන ඒ කීක ඉගෙන ඒ වාහනේ කියන තත්ත්ව රහිත ඒගොල්ලෝ කැමති නෑ සම සමාජයට. සමාජ වටායිට වෙන්නේ. දුප්පත් මනස කැමති. ඒ වගේ තමයි මේකෙදි මේ තත්ත්වයට එනකොට සම්මාදිට්ඨියක් නැතුව මම නිවන් දකිමි කියන අදිස්ථාන දෙන කට්ටියට කරගන්න බැරි වෙනවා. මොකද මම අල්ලා ගන්න බැරි මම ඩිෆයින් කරගන්න බැරි වෙනවා. මම එන්නේ දේ වෙන්න පටන් ගන්නවා මේ අරමුණ ඒක රස වෙනවා. ඒ නිසා මේ තොරතුරු කියන වෙලාවේදී මේ මං කියන කොටස දැනගෙන හිටියත් නැදා තමයි ගත්ත අරමුණේව දිගට දිගට පවත්වමින් බොහෝ වේලා. අතර මේක කරන්න පුළුවන් වෙලා. මොකද කරුණු ඔක්කොම එකලස් කියලා. ආන්නේ මේ යන්න දුන්නොත් මේ සිද්ධිය දැන් අපි ඉන්නේ නැද හරියේ මේ සිද්ධිය හේම කරදරකින් තොරව නිමා වෙන්න දෙන්න. නිමා වෙනකොට අර සමරස ප්‍රදේශෙන් තමයි හිමිටින්ට කම කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සතිය පිහිටීම වශයෙන් සියලු කායික ක්‍රියාවෙහිම ඇතිවීම නැතිවීම වශයෙන් අනිත්‍ය දක්මින් කයේ දැන සුඛ දුක්ඛ අදුක්ඛ සුඛ ස්වභාව කෙරේ උපේක්ෂා සාගතී දුරු කිරීමේදී බොහෝ විට බොහෝමයක් කායික ක්‍රියාවන් සතියෙන් ලිස්සන හෝ අසුන වියන ස්වභාවයක් ඇති වෙනවා. සමහර විට එය සතියට අසුවන විට ක්‍රියා කර්මක් තුළ සිදුවෙන පවතී. එවිට මතුවීමේ සිට නැතිවීම දක්වා දකින්නට නොහැකි වෙයි. සමහර ප්‍රකට වූ ක්‍රියා සතියට අසු යෙමිනස සතිය වර්ධනය කිරීම පරයන්කෙන් බැහැරව කළ යුතු අංගම්ණය කළ යුතු ක්‍රමයක් පැහැදිලි කර දෙන්න ඉල්ල කරදෙන ලෙස ඉල්ලමු. මේකේ සඳහන් කළ තියෙන විදිහට මේ සත්‍ය කියන চৈতසිකයේ කෘත්‍ය ටිකක් වෙන් කළ හඳුනා ගන්න ඕනේ. සත්‍ය පිහිටීමේ වශයෙන් සියලු කායික ක්‍රියාවන් වෙනින්ම ඇතිවීම නැතිවීම වශයෙන් අනිත්‍ය දකිමින් කයෙහි දැනෙන සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ ස්වභාවයන් කෙරෙහි උපේක්ෂා සාගත වීම පුරුදු කිරීමේදී මේ වාක්‍ය සුද්ධ කරන්න ඕනේ සතියෙන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලිලි උපේක්ෂා මොකක්වත් නැහැ සතියෙන් කරන්නේ සිද්ධියට මූණ දෙන එක විතරයි ඒක කිසිසේත්ම දේවල් තෝරන්න බැරිලක් නැහැ හැබැයි තේරිල්ලට බැරිල පසුබිම සකස් කරගන්න විවේකීව ඥානයට වැඩ කරන්නේ ඉඩ සකස් කරලා දෙනවා විවේකීව සමාජයකට ඉඩ සකස් කරනවා මිසක් සතිය පිහිටීමේදී මේ උපේක්ෂාව වෙන්නද මොකක්වත් නැහැ තියෙන දේ ඇති හැටියට පෙන්වන එක විතරයි සතිය කරන්නේ ඒක පොඩක් මතක තියාගන්න ඒක අමතරව ඒ සතිය ලිසා යන සුළු බව සතිය අහුවෙන්නේ නැති බව තේරෙන අවස්ථාව යෝගාවචරයෙන් බොහෝ විට කියවන්නේ තමන්ගේ අඩුපාඩුවක් එහෙම නැත්නම් මේ මිලදී කර කඩේ ගෙදර කියලා කඩේ කියලා මිලදීගෙන ආපු බඩුව මෙහි කැටිසල බලනකොට ඒක හිල් වගේක් තියෙනවා අහු වෙනවා. ගත්තර මොකද ඇවිල්ලා බලනකොට හිල් අමුන්න පටන් ගන්නවා. ඒකෙන් කියන්න තියෙන කඩේ ඉඳලත් ඔය හිල් තියෙනවා. ඉතින් ගන්න කොහොමද කියන්නේ. කඩේ දිගටත් කියන්නේ. ඒ නිසා මේක මා මේක බොහොම විචිත්‍ර අවස්ථාවක් බොහොම හොඳ එකක් ඉදිරිපත් කරලා තියෙන එක ගැන මම සතුටු වෙනවා. ඒක මොකද සතිය කියන මූල ධර්මයේ සතිය කියන ධර්මතාව අපි දන්නේ නැත්නම් අපිට කවදාකවත් අසතියක් පිළිබඳව හිතීමක් එන්නේ නැහැ. සතිය කියන එක අඳුරලා දෙන්න ගියාට පස්සේ තමයි අසතිය කියන එක අපේ ජීවිතේට යොමු වෙන්න පටන් අරගන්න නැත්නම් අසත්‍ය කියන එක අපි දැන් අපි දන්න සාමාන්‍ය දේවල් අමතක වෙන ගතිය ජීවිතේ තියෙනවා නමුත් මේ කියන්නේ ඒක නෙවෙයි තේරෙන්න පටන් අරගන්නවා අපි මෙහෙම නූලක් අරගෙන ඒ නූල දිගේ අත ඇදගෙන යන්න ගියාට ඉගට යන්නේ. ඒකේ අපි බලන ඉඳන්ම අපිට වෙනවා අතරමැද සෑහෙන ලූටල යන තැන් තියෙනවා. අතරමැද සෑහෙන අපට අහුවෙන්නේ නැත්තම් තියෙනවා. පේන්නේ නම් කියන ඇදගෙන යනවා වගේ තමයි. නමුත් නෑ. ඉතින් ඒක නිසා මේ සතියට අසතිය අහුවෙන වෙලාවක් මේ කතා කරන්නේ. ඒක සතිය ඉතාමත්ම බලවත් අවස්ථාවක තමයි සිද්ධ වෙන්නේ. තමන්ටම තමන්ගේ වැරදි ටික අහුවෙන වෙලාව. මේ සතියට අහුවෙන අසතිය කියලා කියන්නේ මොනම විදියකින්වත් ඒ බුද්ධියට ප්‍රතික්ෂේප කරන්න බැක්කප් වෙනවා. තමයි හොඳට තේරෙනවා ආශාසයේ මූලපටන් මැද හරහා අග දක්වාම යන්න කියලා. පිටාගෙන දැඩි අදිෂ්ඨානය කරනකොට මේ අදිෂ්ඨානයේ පවා සතිය ගන්න. මම මේ මුලින්ද අගතිය බලන්න හදන්නේ කියනකොට මේ ඒ හිතන ගතිය නිසාම වස්තුවත් සහ අරමුණත් හිතත් අතර තියෙන සම්බන්ධය කඩලා යනවා. ඒ නිසා ඒක සිද්ධ වෙන දෙයක් මිසක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කරන් අතර හැම වෙලාවෙම සතිය කැඩෙනවා. ඉතින් ඒක නිසා අන්තිමට අපි තේරුම් අරගන්නවා ඒක බොහොම ලස්සන මේ මහසි සාඩුගේ සාඩු ස්වාමීන් වහන්සේගේ පොතක් මම පරිවර්තනය කරා. පිටු 1000ක පොතක් සම්පූර්ණ භාවනා ක්‍රමය පිළිබඳව මෑත කාලේදී දීච්ච බොහොම වටින පොතක්. ටිකක් පොත හැබැයි අවුරුදු 50ක විතර පරණයි. ඒකට මට හිතෙනවා මේක දැන් භාවනා කරන අයට මේක ඉතිහාසගත ග්‍රන්ථයක් නිසා පාවිච්චි කරා. ඒ සමාජයේ පුදුමාකාර විදිහට පොතේ 900කට වැඩි ප්‍රදේශයක් විස්තර කරන සත්‍ය කියන්නේ මොකක්ද? ප්‍රතිපත්තන කියන්නේ මොකක්ද? කොහොමද පටන් අරගෙන ඔක්කොම කරන්නේ? අවසානයේ අන්තිම චතුරාර්ය සත්‍යයට අනුව කියනවා සත්‍ය දුක්ඛ සත්‍යයට වැටෙන්නේ අතාරින්නේ. එතකොට මොකද වෙන්නේ? අර මෙච්චර රතමලා රතමලා ලබාගත්ත දේත් අනේ මේකද කියලා හිතනවා. ඒක කලින් කිව්වනම් පොත කියවන්නේ නැහැ භාවනා කරන්නේ. හැබැයි ඒක වෙන දෙයක්. අපි බොහොම යමක් හරන් ගන්න අලවංගුවක් වගේ සතිය ගන්න බොහොම බලවත් දෙයකට දාලා ඇන්නලා වහංගු කරලා මතු කරලා ගන්න තමයි හදන්නේ. අන්තිම වණ්ඩේක රටුන් ගැලක් වගේ. ඒකත් අනිත්‍යයි. අනිවාර්යයෙන් මේක ගැන තිබු විශ්වාසය නිසා දුකක් පහළ වෙනවා කත්තා දෙකක් නැහැ. අපි මේ දරුවෝ හම්බ කරලා දරුවන්ගේ දුක් ඇති වෙනවා, වස්තු හම්බ කරලා වස්තුෙන් දුක් ඇති වෙනවා කියන එක අපි ඒව අමතක කරලා දාලා සද්ධාව ඇති කරනවා. සීලිය ඇති කරනවා සතිය ඇති කරනවා සමාධිය ඇති කරනවා ප්‍රඥා මේ පහම දුකයි මේක අතරින් වෙන දවසේ තමයි ඔය දුකේ බුදුහාමර පෙන්වන්න හදන ප්‍රകൃතිය පේන්න පටන් ගන්නවා හැබැයි ඒ කියන්නේ සෙල්ලක්කාරකමක් තියෙනවා ඒ කියන්නේ අතරින් වෙන බව දන්නවා නම් අපි දන්නවා මේක ටූල් එකක් විතරයි මේක උපකරණ මේ වැඩේට අවශ්‍ය කරන උපකරණයක් විතර අවසාන ඵලෙ නෙමෙයි ඉතින් මේක තමයි මේ මන්දර මේ එන දැනෙදි ඔහොම විචිත්‍රව මට කියලා දෙන්න පුළුවන් මම මේ ගමනේදී දුස්සරයක් මතක් කරා ඔය ලංකාවේ තියෙනවා බ්‍රිටි පැනිල්ල කියන එක පොලෝ ජම්ප් එක. අහලා තියෙනවද? ඒ කියන්නේ උස පනිනවා නම් අඩි 5ක් පිටි පනින්න පුළුවන් අඩි 13ක් 14ක් පැනනවා. ඒක මොකද කුණ ගහ වගේ හොඳ දැමෙන සුළු රිටක් අරගෙන ඒ රිටට වාංගු කරලා සම්පූර්ණ ගැම්ම අරගෙන අරිටදී උස මට්ටමකින් පනින එකයි රිටි පැනිල්ල. ඉතින් පැනිල්ල සඳහා දැන් උස පැන කෙනෙක් අඩි 5ක් විතර පයින්නවනම් ඉතින් පැනිල්ලේදී අඩි 13ක් අඳ දිට අත්‍යවශ්‍යයි. පිටක් නැතුව අපිට ඒ ගැම්ම ගන්න බෑ. නමුත් දිනන්න නම් උද්දටම ගිහලා පිට විශ් කරන්න. නැත්තම් දිනන්න බෑ. ඉතින් මට අපි හිතමු මොන හින ලොකු තරගයක් තියලා තියලා තියලා මල් ප්‍රතිමලක තේරෙන පරාජය කළා දැන් ජයග්‍රහයි පින්ම වයින් වෙලාවේ එයාට හේතුනොත් මම මේ මම කැත වැඩක් කරන මෙච්චර උදයන් හේතු වෙච්ච රීත මම තියාගන්න ඕනේ කියලා නැත්නම් සූනේ දෙකට එහෙම තියාගන්න කිව්වොත් කවදාකවත් බාහිරක බනින්න බෑ බාහිරේ දෙක වැදුනොත් ඉවරයි ඒ නිසා අවසාන මොහොතේ විහි කරන්නේ අන්නේ විසිකිරීමේ ජෙටිසනින් ඉෆෙක්ට් එකක් කරගන්නවා. ඒක විසිකිරීමෙන් ගන්න ඉෆෙක්ට් එක මං කියන රීතිය ගන්න අන්තිම උත්කෘෂ්ඨම ප්‍රයෝජනය. ඒකයි විසිකරන්නේ. ඒක තියාගන්නයි කියලා කියන්නේ තාහම මිනිහා දක්ෂ නැහැ ගැයෙද්ද. එනිසා සත්‍ය විචිකරණ වෙන වෙලාවට පළවෙනි ලකුණ තමයි වෙ සෑහෙන වැඩක් මිනිහා කරලා දෙනවා. වැඩක් කරලා දෙනකොට අපි මේක සුවමෙලකට තියාගන්නවා නැත්නම් මගේ සත්‍ය නියම සොලිඩ් නියම බඩුවක් කියලා බලන වෙලාවදී කියනවා එකක් කැරෙනවා. ඉතින් මේක පිළිබඳව මම අතරම ඔය මම ගිය පාර මතක් කරගන්න මම හිතනවා ඥානකොණික ස්වාමීන් වහන්සේගේ පොතක් තිබුණා සිහියේ බලම power of mindfulness කියලා. කියලා තියෙනවා මම මම බොහොම රෙකමන්ඩ් කරන අයට කියවන්නේ කියලා. ඒක තමයි ඇත්තටම මට මේ මුල්ම අවධියේදී සතිය කියන්නේ මොකද්ද? මහාන වෙන්නේ මොකටද කියන එක වගේ තේරුම් කරලා දුන්න පොත. එච්චර ගණන් රුපියල් 80ක් අතර පුංචි පොතක්. ඒ power of mindfulness කියලා මුළු පොතම ප්‍රශංසනීයයි. හැබැයි power of mindfulness කියන තැගියක ප්‍රධාන පාඩයක් උද්දුතයක් එකනේ. මොකද මම මේ ඒ පොත මං කීපත ආකියුවා සිංහකත් කියන පරිවර්තනවා දෙපාරක් මම දැන් ඒ තියාගෙන ඉන්නවා පොත් මිටියක් කවුරුරි ආපුවාම ඇය ගණන් කතා කරනවා මොකක්ද කියලා විතක් කරනවා ඉංග්‍රීසි එක හරිම ෂෝ මේ පාරෝ මයින්ඩ්ෆුල්නස් කියන එක මේ සාරිපුත්‍ර සාන්තේ ඩිෆයින් කරනවා හරි ලස්සනට මේ පරිසම්පිතමා පරිසම්පිතමාගේ සාරිපුත්‍ර සාන්තේ සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන එක බල කතා කියන එකේ අර්ථය සද්ධා බලය කියන්නේ මොකද්ද? විද්‍ය බලය කියන්නේ මොකද්ද? සති බලය කියන්නේ මොකද්ද? සමාධි බලය කියන්නේ මොකද්ද? ප්‍රඥා බලය කියන්නේ මොකද්ද? බොහෝම කෙටි වාක්‍ය එකම ෆෝමැට් එකකට දානවා. සද්ධා බලය විස්තර කරන්නේ පමාදේ න කම්පතියකි සති බලං කියලා. පමාදේ කියලා කියන්නේ අප්‍රමාද අනිත් පැත්ත. සතිය නැතිනම්. කියන්නේ අපි මම මේ වැඩේ සිහියෙන් යුක්තව කරනවා එහා කොනට යනකම් සතියෙන් ගමන් කරනවා කියලා අදිෂ්ඨාන කරලා යනවා. යනකොට අතරමඟදී කුරුල්ලෙක් දකින්න මොකක් හරි දකින්න ඡාපි ප්‍රති ඒකට ගිහිල්ලා ඇවිල්ලා බලනකොට පේනවා ඒ කිය ප්‍රදේශයේදී සතිය තිබුණේ නැහැ අපි ප්‍රමාදයට වැටෙනවා. ඒකත් අපි නැවතත් ආපහු රතියට ආවා. ආපහු ගාම හිතේ පශ්චාත්තාපයක් වෙනවා. මේ අඩි 10 ය아가න්න බැරි මට මෙච්චර අධිෂ්ඨාන කරලා ගිහිල්ලා කියලා අර ප්‍රමාදයට යාම පිළිබඳව කම්පනයක් තිබහල. මේ සැකය මේ පශ්චාත්තාපයක් පහළ වෙනවා. සති බලය කියලා කියන්නේ අන්න එහෙම හිත පිට ගියයි කියලා හිත කම්පා නොවෙනවා නම් ඒක සති බලය කියලා. හිත පිට ගියා ආපහු සතියට ආවා ආපු ගාම තේරෙන්නේ මීට මොහොතකට ඉස්සෙල්ලා මං අසතියෙන් හිටියේ. ඉතිනකොටම උපදේශන ලැබුම් කෙනෙක් ලෑස්ති නොවිච්ච යෝගාවචරයේ එහෙම නැත්නම් කියනවා නම් නිසි ලෑස්තියක් නැති කෙනාට ස්වභාවයෙන්ම පශ්චාත්තාපයක් එනවා. ඒ පශ්චාත්තාපයක් එන තාකල් සතිය වැඩි වෙපත් වෙලා නැහැ කියන්නේ. සතිය තාම මෝරලා නැහැ. සතිය බලවත් වෙලා නැහැ. සතිය තියෙන්නේ ඉන්ද්‍රිය මට්ටමේ. බල මට්ටමට ඇවිල්ලා නැහැ. ඉන්ද්‍රිය මට්ටමේ ඉඳලා බල මට්ටමට යනවා කියලා කියන්නේ ආවට පස්සේ තේරුම් කරගන්න ඕක තමයි ආත්මය කියන්නේ. ඉතින් මට පුළුවන් නම් ඔක්කොම කරන්න ඔක්කොම ආත්ම වෙන්න බෑ. මම අධිෂ්ඨාන කරන ගියා සතිය පිට පණිනවා. නමුත් ඒකට කලබල වුණොත් ඔබ දීවරණ කෙනක් දාගන්න පස්චත්තාප. ඔබට හැකියාවක් තියෙන ඕනේ නම් සත්‍ය කියන්නේ කොහොම දෙයක් අපි හිතුවට අපේ නාශ නොදාලා අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක වැඩගත්තු බවට බෑව. දැන් ඒක හොඳක් වෙලා තියෙනවා. අසතියේ ඉඳලා සතියට ඇවිල්ලා තියෙනවා. නමුත් ආවත් එකම හිතේ එන මේ සදාචාර සම්පන්න ගතියක් හිතේ තියෙන චි අපරාධ මෙච්චරම සතිය තියාගෙන ගන්න කියන පශ්චාත්තාපයෙන් මොකද වෙන්නේ? තව චිත්තක්ෂණ රාශියකට තරංගමාලා පසුරවන. එතකොටම දැනගන්න ඕනේ මේ සතිය ස්වභාවය ඒකයි නොසලී ඉඳිලා මගේ දක්ෂකම කියලා අසතියේ ප්‍රමාදේ කම්පා වෙන්නේ නැත්නම් ඒකට කියනවා සතිපලය කියලා. ඉතින් මේක හරියම දේ මේ ethical political ෆයිනෑන්ෂල් පැත්තේ බලනකොට තාත්වික දේශපාලන සමාජ වශයෙන් පුදුමාකාර මේ සූදානමක් අපි ඇති කරන ආර්ය ලෝකෙට. ඒ කියන්නේ අපේම වැරද්දට අපි සතුටින් සමාව දෙනවා. නැතිනම් වැරදුනා. මම පිළිහිතියේම සතිය පිළිටන්නේ, සිල් ගත්තේ සතිය පිළිටන්නේ, දාන දෙන්නේ සතිය පිළිටන්නේ, ධක්මඬ වැත්තේ සතිය පිළිටන්නේ, අදිස්ථානයේ සතිය පිළිටන්නේ සතිය නෑ නමුත් දැන් ආය සතියට ඇවිල්ලා කියනවා මේ ඉස්සර හිතේ චිත්තක්ෂණේ සතිය හිතේ නෑ කියලා. අන්න ඒ වෙලාවේදී අනිවාර්යයෙන්ම අපේ හිතේ මේ කුප්පකම එක්කත ගතිය. පශ්චාත්තාප වෙන ගතිය. සැලෙන ගතිය ඒක මම මාගේ කියන තුලින් තමයි එන්නේ. මේ සත්‍ය වැඩිය මම මේ සතිය මගේ මේක මට ඕන කාලෙට ඉන්න ඕනෑ කියන එක තමයි පශ්චාත්තාපයක් කියන්නේ. සර්වඥාන්සේ සඳහන් කරනවා අතන සර්වඥාන්සේ තමයි සාරිපුත්‍ර සඳහන් කරනවා ආපහු මෙතෙන් ආවට පස්සේ පස්තවි නොවි ඉඳන් මනුස්සයිතේ හැකියාවක් තියෙනවා. අන්න ඒක සමාදන් වෙච්ච දවසේ ඔතනින් තමයි ආර්යයන් වහන්සේලා ටෙන්ෂන් එක බස්සනවා. මේ සතිය මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. ඒ නිසා අපේ වැරද්දට අපි සමාව දීම තමයි මේ ජීවිතේ අපිට කරන ලොකුම මෛත්‍රිය. අපි සදාචාර සම්පන්න වෙලා අපිට සමාවක් නොදෙන තරමට තද පටිගයක ජීවත් වෙනවා. තද අනුසයක් කර කරනවා පටිඝ අනුසයක්. අපි කිසිම වෙලාවක මේ පුංචි දෙකකට අපි සමාව දෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියනවාට එහෙව් මිනිස්සෙකින් කාට සමාවක් ලැබෙයි කියලා හිතන්නත් එපා. තමන්ට තමන් සමාධිය ගන්න බැරි මිනිස්සෙකින් අනුන්ට සමාවක් වෙන්නේ නිසා යම් දවසක අපි මේක පුරුදු කරොත් සත්‍ය තමයි මම ඉන්නේ. අදිස්ථානේ දැන් සතිය නෑ ඉතින් මොකෝ. අනේ නොසැලෙන බවට ඉතල කියලා තමන් සමාධිය කියන එක සාක්ෂාත් කර උදාසේ තව කෙනෙක් අසතියින් ඉන්නවා දකින්නකොට කවදා තරහයි. මෙච්චර මහන්සියෙන් මටත් බැරි නම් ඒ මිනිස්යාගෙන අහන්න දෙයක් තියෙනවා. මට මොකද්ද තියෙන අයිතිවාසිකම මිනිහාට රතියෙන් හිටපන් කියන්නේ. රතියෙන් හිට නැත්තම් දඩුවම් කළ යුතුයි කියන්නේ. ඒ සේරම අපි අධිකාරී ශක්තිය ගන්නෙ මේ මට හරි ගියා කියන ආන්නේ තමයි. තමන්ට කෙලවෙච්ච දවසේ අනුමන්නේ. අනුමන්නේ. ඒක තමයි මම කියන්නේ මේ සමාජික වශයෙන් අපි ඕන තරමකට ෆිට වෙන්න ඉගෙන ගන්න නම් ඉස්සෙල්ලාම තමන් කියන්නේ වැරදි කන්දක් වගේ. ඒ වැරදි කන්ද තියෙති සංසාරේ කිසි කරදරයක් නෙමෙයි මෙතෙක් ආව බව. ওই කන්ද දැක්කයි කියලා අපි මුසුදුසු නොවන බව. මේක දැක්කන තිකේ රසෙන් දැන් ගන්න ඉතින් මොකෝ. අන්න ඔබ දැක්කට පස්සේ වැරද්දක් දැකලා කම්පා නොවීමට ගන්න මේ ශක්තිය තමයි බුදුජානනාංශයේ කෙල්ලවරකම කියලා කියන උපේක්ෂාව. සතිය කියන එකෙන් පටන් අරගන්න අපි බොද්ධ ගන්න. ඊට සතිය ධම්ම විචේ වීර්ය පීති සුඛ පීති පස්සද්දී සමාධිය පස්සේ අන්තිමට යන උපේක්ෂාව උපේක්ෂාදී සති වුණත් නොවුණත් දෙකේ නුසලී මේක හරියම අමාරුයි මේ විපස්සනා කියන එක දන්නේ නැති මනුස්සයෙක්. සම්‍යක් දෘෂ්ටි කියන එක දන්නේ නැති මනුස්සයෙක්. අන්ත දෙක අතාරන කියලා දන්නේ නැති මනුස්සයෙක් කියන්නේ සත්‍ය අනිවාර්යයෙන්ම සොලිඩ් ලයින් එකක් විදිහට දිගටම ශක්ති සම්පන්නව අපිත් එක්ක නිතරම ඉන්නවා. ඒ කියන්නේ අනික්කව නැති වුණාට සතියට ආත්මයක් තියෙනවා. සතිය මගේ මේ සතිය වැඩිවෙන් මම කියලා අර සතිය මාර්ගයෙන් අපි ලොකු යුනිවර්සිටිකින් කරගෙන අඳින් ඇඳිලා කඳින්. මේ සතිය මගේ කරගන්න හදනවා. අඳිනකොට අඳුර ගොනාට තමයි ඇඳෙන්නේ. සතිය මාර්ගයෙන් ඇඳද්දත් ගොනාට ඇඳෙන්නේ. ඒ නිසා සර්වඥාන්සේ මේක බොහොම ලස්සනට මේක විතරක් නෙවෙයි මෙතන මෙතෙන් යනකොට සත්‍තා විදේ සති සමාධි ප්‍රඥා පහටම එකම හැන්දෙන් බෙදන්නේ සාර්ථක සම්මාන. සර්වඥාන්සේ සඳහන් කරන මොකද අලගත්තු පුරු සූත්‍රයේ සඳහන් වෙනවා එක තැනක ධම්මෝපිවෝ භික්කවේ පහතබ්බා පගේ වදම් මහණෙනි උඹලට මේ ධර්මයක් දවසක අතාරින්න වෙනවා ඉතින් අධර්මය ගැන කුමන කතාවද කියලා ඒකයි දෙන දෙන ගැළපෙන්නේ සතියෙන් කෘත්‍ය ඉවරනාට පස්සේ සතිය පෙරලා දෙනවා මම බොල් දෙයක් භංගුර දෙයක් කැඩෙන බිඳෙන සුළු දෙයක් දුකට හේතු දෙයක් කියලා ඉස්සෙල්ලා අපි එහෙම හිතන නෙමෙයි සතිය ගන්න. අර්ගතන කරනකොට සතිය කියන්නේ මේ ලෝකෙ දෙන විශේෂ උපකරණයක් නෙවෙයි. උපකරණයක් පමණයි. ඒ උපකරණේ තියෙන වැඩේට වැඩි ඉවරනකොට උපකරණ ටික අස්තර ගන්න. නැත්තම් අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ දීලා තියෙන නිදර්ශනයක් විදිහට අපි තට්ටු කොටන කිල්ලක් හදනවා මේ කොටන ක්ලාස් කරනකොට කොහොමඩක්වත් පලංචි බඳින්න ඕනේ. ඒ පලංචි ගන්න නැතුව වැඩ කරගෙන යන්න බෑ. නමුත් මේ කොටන කිල්ල හැදුවට පස්සේ පලංචි හරි කිස්තයි. බලවන්න. කෙලවරුවා තමයි ගොඩනැගිලි ලස්සන ඉතුරු වෙන්නේ. ඉතින් මේ මේ ඒක බලංචි මෙච්චර අමාරුවෙන් බඳගත්තේ ඒකෙන් තමයි ගොඩනැගිලි හද කියලා ඒක පදිංචි වෙන්න යන්න එපා කියලා කියනවා. බලංචි කියලා කියන්නේ වැඩේට හදාගත්ත දෙයක් නෙවෙයි පදිංචිට සුදුස්තනක් නෙවෙයි. නිසා සතියෙන් අපිට අර පාඩම වෙනවා. ඒක අනිත්‍යයි. අනිවාර්යම දුක්ඛ සත්‍යය. අනාත්මය අපිට පාලනය කරන්න බෑ. ඉතින් ඒක මේ මේ පාඨය සාරිපුත්‍ර සාංශගේ ප්‍රකාශයක් විදිහට සාමාන්‍ය කියන්නේ පරිසම්බිදා මාර්ගයේ සාරිපුත්‍ර සාංශගේ කෘත්‍යයක් කියලා ඒකත් අර power of mindfulness කියන පොතේ ගියා නම් මම හිතනවා පොතේ වටිනාකම හරිය වටිනවා කියලා මොකද ඒ ස්වාමීන් වහන්සේ හරිම comprehensive පොතේච්ච රචනයක් කියලා කියනවා. ඒ නිසා මේ පාඩ දැක්කට පස්සේ දැන් නිස්සාරණවන්නේ ලෝකෝ එකට ඕක තමයි ඇතිගන්නේ. ප්‍රමාදේන කම්පතිති සතිබලං ප්‍රමාදයක් වෙලා වතේ නැති වෙලා කම්පා නොවි ඉන්නවා නම් ඒක තමයි සති බලය කියලා කියන්නේ. ඉතින් ඒක සද්ධාවටත් කියනවා අස්සද්දේන කම්පතිති සද්ධා බලං කුසීතේන කම්පතිති විරිය බලං විචිත්තේන කම්පතිති සමාධි බලං අවිචාද අවිචාද මොකක්ද පදයක් දාලා තියෙන ප්‍රඥා වලින් ප්‍රඥා ඒකට කම්පා නොවීම තමයි ප්‍රඥා බලය. ඉතින් ශ්‍රද්ධාවෙන් අපි කවදාද දැනගත්තොත් අපි කොච්චර සීයසියක් ශ්‍රද්ධාවන්ට වෙන්න ගියා මේ සත්‍යයේ වස්තු පිළිබඳව සමහර තරහ වෙලාවක් එනවා. ඒ නොදකින් කියලා හිතන වෙලාවක් එනවා. ඒ වෙලාව අපි තාටි නිකන් මොකද හිතන මොන ධර්මයේද මෙච්චර මේ මහාන වෙලා තපස්සා කරන භාවනා කරගෙන ඉන්න මට බුදුහමෝ පිළිබඳව ප්‍රසාර වෙන කියලා කියනවා. ධර්මයේ පිළිබඳවත් වෙනවා. සංගය පිළිබඳවත් වෙනවා. ඉතින් ඒකට Tamanට ක්‍රස් කරන සාප කරගන්න නෙවෙයි ඒ සද්ධාව නැති උනායි කියලා අසද්ධාව උනායි කියලා කම්පා වෙන්න බෑ. ඒකෝට ගාව වෙනම නිවර්ණයක් එන්නේ. නිසා ඒක ඇති. බුදුහාමුදුරුවෝ දන්නවා මේක විපරණකොටම දන්නවා මේ සද්ධාව කියන්නේ ඒකෝටට ගෙනියන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා රහතන් වහන්සේලාගේ ගුණ ප්‍රකාශ කරන කියන්නේ අස්සද්දෝ අකතන්න කියන. තමයි දෙවියනේ රහත් ගුණය තමයි අස්සද්දුනා කියලා සද්ධාවක් නැහැ. සද්ධාවන කරන්නේ දන්නේ සියක් අදහන්නේ උන්වහන්සේ සම්පූර්ණයෙන්ම දන්න නිසා සද්ධාවෙන් වැඩක්. ඉතින් භාවනා කරගෙන කරගෙන යනකොට ඉහළට යනකොට Tamanට තේරෙන පටන් අර ගන්නවා මේ සාමාන්‍ය ශ්‍රද්ධාවට වැඩිය ශ්‍රද්ධාවේ පරිණාමයක් සිදුවේ සිදුවේ යනවා. ඔහොත් අන්තිමට කියලා බැලුවත් මේ ශ්‍රද්ධාව කොච්චරම 100ක් පවතින්නේ. වීර්ය 100ක් පවතිනවා කොච්චර ගඟුලා නිදිමතට වැටෙනවා කම්මැලි වෙනවා ඒ පාලන ගතිය. සතිය කොච්චර උත්සාහ කරලා ප්‍රමාදයට වැටෙනවා. සමාධිය අතුවාවක තිබුණ කතාවක් කියලා ලොකු සාමිචාරින කාලේ කියලා තුන මම කියනවා කියවලා නැහැ. ඒ රහතන් වහන්සේනම. උන්වහන්සේ ආර්යත්‍ය බල සමාපත්තියට සමාදින්න ඉතින් උන්වහන්සේට භූතලයකම සින්න වෙච්ච දෙන්නේ. රහතන් පස්සේ තාන්ට ඕල්ලාර සමාදින්න උනත් ඒ සංසික දසක් තනියම කලයක කුටියක පාවිච්චි කරන ගමන් ඉන්න ගමන් පින්න පාතේ වයින්නවා. පින්න පාතේ වැඩිලා එනකොට අම්මලා කැලේ ඉන්න අම්මලා වගේ ඇවිල්ලා තියෙන දර කඩන්න ඒත් ඒක ගන්දරුවොත් ඇවිල්ලා. ඇවිල්ලා අම්මලා දරකඩදී අර කොල්ල ටික පන්සල අවස්සලා මිදුල අවස්සලා සම්පූර්ණ අර කුටි වහලා නෙමෙයි යන්නේ ආවක අවස්සලා. ඒකේ සංගල් කේන්තියන මොනක්වත් නැහැ. ඒ සංගත කරන දේ නිහින දැන් මේ ධක්මන් කරලානේ ආවේ. උගත් දුර ඇවිල්ලා ඉඳලානේ ආවේ. ඒ නිසා පින්පාති වන්දනක් කල් තියෙන නිසා ගිහිල්ලා වාඩි වෙනවා. වාඩිල මොන්න තාලෙම සමාධියෙන් නැති. අධිෂ්ඨාන කරලා සමාධියෙන් නැහැ. ඒ සංසේ ඉඳගෙන උත්සාහ කරනවා කරනවා කරනවා කරනවා මොන කොනකට හරියන්නේ. ඊට සේනානි කල්පනා කරලා තියෙනවා මට වෙන වෙන එකක් නෑ. අද සමාජයේ ඉන්නේ මොකද කාරණාව කියලා පස්සෙන් පස්සට පස්සෙන් පස්සෙන් අනේකෝද හරියට කෙරෙනවා නම් මේ කුටි අවස්සලා දෙනවා දැක්කට පස්සේ ඒක සකස් කරලා තියලා වාඩි වෙන එක තමයි ආන්දු කෙනෙක් කළ යුත්තේ. මම මේක කියෙවේ නෑ. ළමයි අවස්සලා දෙනවා තරහ ගියේ නෑ. මොකද මේවා සකස් කරන්නේ නැතුව බාහිර වස්තු සම්පාදනය කරගන්න නැතුව වාඩි වෙනවා කියලා ඒ ගණන් ගන්න තුරු ගිහිල්ලා ආයශරයක් හම්බ වෙච්ච වෙලාවේ කුටි විදුලා හොඳලා බඩට හරි ගැසලා කියලා ඇවිල්ලා වාඩිවෙන්න පස්සේ හරි ගියා. එනේ අර අධිහත් බල සමාධිය වුණත් ඕන වෙලාවට ගන්න බැරි වෙලාවක් එනවා. ඒ වගේම ප්‍රඥාව වුණත් තමන් කොච්චර තකතිරුද කියන එක හොඳට පේන වෙලාවක් එනවා. මන්න හරි දෙයක් යන වෙලාවේ ඔය කොච්චර જાති කරා තියා තරණ ගෙනාව උරුලෑ ගතිය. කියනවා. මොනවා කරන්නේ? අපි කැමති නෑ ඇත්තටම මේ. අපේ අඩුපාඩු වෙනවා පේනාට කැමති නෑ. නමුත් අපිටත් හොයාගන්න බෑ. අනුන්ට හොයාගන්න කරනකොට මේවා මතු කරලා එන වෙලාවක් එනවා. ඒක ස්වභාවය. ඒක මේ මේ ලෝකේ ඉන්නකම් බෑ. ඔක 100 100ක් වත්තරකින් හදලා වගේ, පණිගෝලෙන් හදලා වගේ කරන්න බෑ. වැරද්ද වෙනවා. ඒ වෙනකොට ඒ අනේ ඉතින් මොකද කරන්නේ මේක ඉන්නකම් ඕක තමයි කියලා Tamanට තමන්ගේ තකතිරුකම් බාර ගන්න පුළුවන් නම් කාගවත් තකතිරුකම් දෙකට කවදාවත් අරහන්නේ. තරහට දෙන්නේ නැහැ. ඉතින් මයි ළඟ තියෙන තුරු ළඟ තියෙන දෙන්නම තිල්ලොට උණුනා. උණක් තරහයි. දැන් අපිටාටනේ බයිනකොට අපි ඥානවන්තකමක් ඇසියුම් කරලානේ බන්නේ. අපි තරහ අනුමාසයට බෑ. අතරම් පිසිදු නෑ. කියලා නිකන් ආවි ආරම්භ කරගෙන ඉපයි බන්නේ. ඒ ආරූඪයේ තනි කරන මූසාවක් බව මම අගත්ත දෙයක් බව තේරුම් අරගත්තට පස්සේ අනේ මේ මිනිස්සේ අනුගාණය මට මේ ස්වභාවයක් පෙන්ලා දුන්නා කියලා අපි හදලා දෙනවා ඒ පිළිලට හදලා දෙනවා විවේකියව පස්ස වෙලාවක්. ඒ වෙලාව කඩාපනින් ඉන්න ඇරගන්ස් කියන එක ඉන්නේ. ඇරගන්ස් කියන එකට මොකද සිංහලෙන් වදින්නේ? ආංකාර. ඈ? ආංකාර. තමයි මාන්නේ මාන්නේ. මම හිතුවා ඊට වැඩි අහංකාරකම නන්නේ දැන් මේ මාන්නේ තමයි අපි හැම වෙලාවෙම නිකන් අනුන්ගේ බලන්නේ ඇස් දෙකෙන් නහයෙන් බලන අපි උසස් ඒගොල්ලෝ සෞඛ්‍ය කියලා ඒකට මම කොතුමා අර මේ අන්‍යෝන්‍ය ආගෝධය සහ කොමියුනිකේෂන් කඩලා යන ගතියක් තියෙනවා අපිට මේ මිනිස්සුක තියෙන වැරද්ද වැරද්ද වශයෙන් දැකලා මානව ගතියක් මිට තියෙනවා. මනුස්ස ගතියක් තියෙනවක මහලගත් තියෙනවා කියන හැඟීම ආවම පුදුමාකාර සහෝදරකමක් වෙනවා. ඒකට ඔය කටුකුරුන්ගේ ස්වාමීන් වහන්සේ ලස්සන කියවනක් කියලා දෙනවා I can't find any fault in myself which I, I can't find fault of any others මේ කොහොමද කියන්නේ I can't see the mistakes of others which I have not done myself. මම මයි ළඟ අනු ළඟ තියෙන එකම වැරද්දක්වත් මට අනුන්ගේ වැරද්දක්වත් වෙනුනට ඒක මම කරලා නැහැ කියලා මට කියනවා. අනිවාර්යයෙන්ම කරලා තියෙන නිසා තමයි වැරද්ද දකින්නවත් අපි. නැත්නම් වැරද්ද නෙවෙයි. ඉතින් අපි අනුන්ව හදන්න හදනකොට අපි අනිවාර්යයෙන්ම අරගන්තයක් අරගන්නවා, අහංකාරකමක් අරගන්නවා. මේ වෙලාවේ මගේ වෙලාව. එයා වැරද්ද කරා. ඉතින් මම කෙවිත ගන්නවා, කඩෝ ගන්නවා. අරගෙන මනින්න හදනවා. අන්තිමට අපි මැනෙන එකයි සිද්ධ වෙන්නේ. ඒව වෙන්න නම් අපි තේරුම් ගන්න මේ පංචේන්ද්‍රිය ධර්මයන් නිවනට යාම පිණිස මිස මමයිනේ වැඩිවීමට හෝ අනුන් අනින්ද හෝ කිසිම තැනක නම් මුළු ත්‍රිපිටකය පුරාම කියලා බලන්න කිසිම තැනක උතුරාජානන්සේ කෙනෙකුට දේශපාලන බලයක් දෙන්නේ නැහැ. ආජීවයිකම් සඳහා සටන් කරපම් කියන වචනේ පාවිච්චි කරලම නැහැ. සර්වඥයි තමයි. කිසිම තැනක තව කෙනෙකුට බලපෑමක් කරන්න කිසිම කෙනෙකුට බලයක් දෙන්නේ නැහැ. අඩුම ගානේ උන්වහන්සේ පින්නම් පානකොට මගේ බලය අහලා යනවා කියලා කෙනෙකුට දුන්නේ. නමකට දුන්නා දුන්නු මේ මාසත් තරම්. ඒ සංඥා පොදු වශයෙන් කරගන්න දෙයක් කරගන්න කිසිම කෙනෙකුට දුන්නේ හැම ආගමක්ම හැම මේ ශ්‍රේෂ්ඨ නායකයෙක්ම තමන්ගේ පස්සේ කියන පත් කරා. පත් කරව මිනිස්යාත් විනාශ වෙනවා. එයා නිසා ක්‍රමික විනාශය. සර්වඥාගේ කිසිම තැනක එහෙමක් දෙන්නේ නැහැ. අපට අයිතියක් නැහැ තව කෙනෙකුට හිතගනින් ඉඳගනින් කියන්නේ. තව කෙනෙක් වැරද්දක් දකින්නවා කියන්නේ වැරද්දක්. එන්නේම ඔය මාන්න්‍ය තුලින්. ඉතින් ඒකයි මම ඊයේ බණ්ඩක් මතක් කරේ අපි සිල් ගත්තට පස්සේ අපිට වෙනම ಜಾති මාන්නයක් එනවා. සමාජය ගත්තට පස්සේ තව ඊට පස්සේ වෙනම මාන්නයක් එනවා. ඉතින් අන්තිමට මේක යනවනම් කතාපත් උක නිවනට යොමු කරන්නේ. ඒ නිසා සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා සිල්ලුතුන් හිටිනා කියලා බොරු මානමවා ගන්න එපා. සිල්ලුතුන් හිටියා. සමාජලුතුන් හිටිනා කියලා හිතන් ගත්ත එපා. ආලාර කාලමුද්ද කාරාන්තිස් වගේ හිතේ ඒ සෑම කෙනෙක්ම ඇසින් කරලා ඉති මම දැන් සත්සිල්වන්ත මම දැන් සමාධිමත් ඒ සරුවචන සිතේ කිව්වේ මුදවට සිල්වන්ත වෙයන් නමුත් කවදාකවත් සීලේ නිසා මම උසස් කියලා හිතන්න එපා ඒක අසත්පුරුෂයි කවදාක හොඳටම සමාධියක් හදන්න කිව්වා සමාධිය හදලා ඒකෙන් මාන්නයක් ගන්න එපා විපස්සනා ඥාන හැම එකක්ම ඇති කරගන්න කිසිම වෙලාවට ඒකේ මාන්නයක් ගන්න එපා උද්දතෝම ඒක උපේල පැතිරලා හම්බ කරලා පැත්තට දාන්න. ඒක ලස්සනම කියවෙනවා මේ මේ සුත්තනිපාතේ තියෙන මේ කග්ගවිසාන සූත්‍රයේ මේක සඳහන් කරලා තියෙනවා මේ හැම ශක්තියක්ම ඇති කරගන්න. හැම දක්ෂකමක්ම ඇති කරගන්න නමුත් ඒක විශ්ිකරන්න පුළුවන් හැකියාව බලන්න. දිනූරට හැරපියා යන රජ කුසේ. වාචාව නැත්තම් උජිතම් පහය කියලා කියනවා. රට දිනගන්න කියලා යුද්ධ කරන ඔක්කොම කරලා ඊට පස්සේ රට අතන. දිනගන්න නැතුව තරම ගන්න පරාද කියන්නේ. දින්න පාතයි. ඒක නිසා බුදුජානක වහන්සේ කිසිම මේ ලෞකික ඥානයකට මේ කිසිම හැකියාවක් කිසිම විද්‍යාවකට එපයි කියලා. ඔක්කොම ගන්න දෙයක්. නමුත් මේකේ කතාවක මානයක් ඇති කරගන්න එපා. දෘෂ්ටියක් ඇති කරගන්න එපා. තණ්හාවක් ඇති කරගන්න. ඇති කළොත් අර ශිල්ප නැති මනසට වැඩි අඩුවක්. ශිල්ප නැති මනස ගන්න අහිංසකමක් තියෙනවා. ඒ නිසා මේ ඔක්කොම ලබාගෙන අතහැරීමේ ක්‍රමය තමයි කරන්නේ. ඒ නිසා ඒ විනිශ්චයමයි සීල සමාධි ශ්‍රද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන පහටම ඔය විනිශ්චයමයි දෙන්නේ. ඉතින් මම හිතන්නේ මේවා කියන එක හරිය නැහැ කිව්වොත් භාවනා කරන්න ගන්න ඒක මේක විසිකරන්න වෙනවා නම් මොකටද මේ ශ්‍රද්ධාව මොකටද මේ සතිය කියලා මේ දැන් හොන්තටම කරා. උපරිමේ කරලා බලන්න මගේ සත්‍ය කියලා දෙයක් ලෝකේ නැහැ. මගේ ශ්‍රද්ධාව කියලා දෙයක් ලෝකේ නැහැ. මානවයට අයිති දෙයක් මේ තියෙන්නේ. ඒක වැඩිීමේ හැකියාව අපිට තියෙනවා. වඩලා අතහැරීමේ හැකියාවක් තියෙන එක තමයි ශ්‍රේෂ්ඨම දේ. වඩනවට වැඩිය අමාරු දේ තමයි වඩපු දේ අතහරින එක. ඒක බදා ගන්නවා නම් ඒක ඉතින් කිසිම සත්පුරුෂ ගතියක් නැහැ. තමන් උපයපු දේ තමන් බදා ගන්නවා නම් එහෙනම් ඒ දෙයට අහු වෙලා වාල් වෙලා දාහ වෙලා ඉවරයි. අතහැරීමේ හැකියාව තමයි අපි ළඟ තියෙන නැත්නම් සර්වඥාන්සේ අපකිනේ විශේෂ මෛත්‍රියකින් කරුණාවෙන් දේශනා කළ දෙන්නේ ඒක එච්චර මේ තර්කයට ගැලපෙන්නේ නැහැ. ලෝකේ ඥානවලට ගැලපෙන්නේ නැහැ. නමුත් සර්වඥාන්සේ කරලා ඔප්පු කරලා නැත්නම් ඒක දෙකම මට ඉතර ලොකු ගාණක් නැහැ. ඉතින් කාටද කියලා දුන්නා කියනකොට තමයි මගේ මයිල් ඉස්මයිල් වෙලා ඉන්නේ. කොහොමද කියලා දෙන්නේ අප්පා මේ? තව කෙනෙකුට කොහොමද කියලා දෙන්නේ මේ උපයීම ඔබේ ශක්තිය ඇති කරගන්නේ ඇති කළාට විසිකපන් කියන එක කටකින් කියන්නේ. කොහොමයි කියලා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට ධම්මචක්කපවත්තන සූත්‍රයේදී කිව්වා යම් කිංචි සමුදය ධම්ම සබ්බත්ත නිරෝධා. යම් තාක් ඇති වෙන දෙයක් වෙන එක නැති වෙනවා කියන එක විතර උන්වහන්සේ කිව්වේ. හොඳ නරක කිව්වේ. දැන් අපිට ආගමේ උගන්වන්නේ නරක අතාරින්න කියලා විතරයි. ඒ අන්තර්ගත කතා කරන්නේ. මෙතෙන් ආවට පස්සේ බබයි බේසමයි දෙකම ඉස්කෝලතාවන් කියලා කියනවා. ඉතින් බබා කියන බේසමයි ඔතන ඉස්කෝලනවා. එන්න බබත් එක්ක. මේ මොන අම්මද ඔයාලට කියන්නේ? නමුත් කරලා බලන්න අද්දුත ප්‍රත්‍යක්ෂයි. දැන් ලිඛිත ප්‍රශ්න දෙකක් තිබුණා මම හිතන්නේ අපි සෑහෙන වෙලාවක් ගත්තයි කියලා. ඒක පිළිබඳව හරි ක්‍රියාචක විද්‍යාර්ථයෝ නම් තාම තියෙනවා නැත්නම් අපිට ප්‍රශ්න තියෙනවා මතක කරගන්නයි කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. මේ මේ මේවා කියලා මේ භාවනා ඩිස්ටර්බ් කරනවද නැත්නම් අල්ලගෙන දිරවගෙන යන්න පුළුවන්ද? එහෙම නම් මම සන්තෝෂ වෙනවා. වලියට කැමති නම් මම හරි කැමතියි. <laughs> මේ නිකන් අදාවරා ගන්න චර්චු ගන්න යන ගමනක් නෙමෙයි මේක තියෙන්නේ. කඩලම ගන්න ඕනේ අත්සම ගන්න ඕනේ තේරෙන අඳුල ගන්නවා. ඒ ඒ වෙලාවේදී ගෝල්ස් එක්ක වගේ. අයිත් එකට ගියාට පස්සේ එහෙම කරන්නේ. නමුත් ඒකේ එහෙම නැහැ. අතකලී ගාපා ඊගාවලේට සම්පූර්ණ ආයලස. ඒක ඒකේ මහ පුදුමාකාර ප්‍රැක්ටිස් එකක් තියෙන නමුත් මේකේ ප්‍රශ්නයක් එනවා එතකොට මේවා දන්නේ නැතුව ගිහිල්ලා බැරිද කියලා. කිසියම් දැනුමක් අවශ්‍යතාවයක් නැහැ. මේක විස්තර කිරීම සඳහා විචිත්‍රව විස්තර කරත් ඔබ නොදැන හිටියද? බුදුමහාමුදුරන් ධර්මයේ සංග්‍රහයේ ශ්‍රද්ධාව තියෙනවා නම් ඕක අරගෙන යනවා තමයි. ඊළඟ අන්තිමට බලනකොට අපි දන්නේම නැහැ කොහොමද කරකවගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා කරලා තියෙන්නේ මොකද්ද මේ හොඳ විසිකිරීමේ දක්ෂකමක් උගන්නන විදිය. හොඳ හොඳක් හොඳට හොඳ වෙන්න හදලා හොඳ කරලා ඒ හොඳ පිළිබඳව නරක වගේම සරකලා විසිකරන්න ඇරියට පස්සේ මෙලෝ මිනිසෙකුට තේරුම් ගන්න බෑ තර්කෙන්නේ.